දැන් මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි ධර්මානුශාසනාව වර්ෂ 2011 එනම් ලබන වෙසක් පුන් පොහෝදා කියන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මංගල්‍ය උත්සවයට අපි පිළිවෙතින් පෙළගැසෙමු. අද ධර්මානුශාසනා පැවැත්වීම සඳහා ගෞරවනීය ආරාධනා ලබන්නේ ලිට්ටබුව ගෝණගල්විනිය මුගසවන භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය අඹන්කොළ ඥානපුජිත ස්වාමීන් වහන්සේ.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 එකතු වෙලා සිටින්නේ අපගේ ශාස්ත්‍රු අපගේ ධර්ම ස්වාමීන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අසිරිමත් ධර්මය ශ්‍රවණය කිරීමටයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා මේ ලෝක සත්වයාට දේශනා කොට වදාළේ නිවන් මාර්ගයයි. බුදුරජාණන් වහන්සේ කලාතුරකින් මේ ලෝකෙ පහළ වෙලා උන්වහන්සේ මේ ලෝක සත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය කියන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව මේ ලෝක සත්වයාට දේශනා කළා. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව දේශනා කළා. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය මේ ලෝක සත්වයාට හෙළිදරව් කළා. දුක නැති කරන මාර්ගය නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ලෝක සත්වයාට හෙළිදරව් කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දුටුවා උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් අතීත ජීවිත පරීක්ෂා කරලා බලනකොට උන්වහන්සේ දැක්කා කෙලවරක් නැති ගමනක් අනන්ත වූ සංසාර ගමනක් උන්වහන්සේ බැලුවා මේ සංසාර ගමනේ මේ ලෝක සත්වයාට පැමිණෙන්න සිද්ධ වුනේ කුමන හේතුවක් නිසාද? උන්වහන්සේට අවබෝධ වුණා මේ ලෝක සත්වයාට මේ තරම් දිග කාලයක් සංසාර ගමනක් එන්න සිද්ධ වුනේ කරුණු හතරක් අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසායි. මොනවද මේ කරුණු හතර? ඒ තමයි චතුරාර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝක සත්වයා මෙන්න මේ කරුණු හතර අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අනන්ත වූ සංසාර ගමනක් පැමිණෙන ආකාරය ආන්නේ වෙලාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ හිතේ මහා කරුණාව ඇති වුණා. උන්වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝක සත්වයා දිහා බලනකොට උන්වහන්සේට කල්පනා වුණා අනේ මේ ලෝක සත්‍යය මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා මේ ලෝක සත්‍යය නිරේ නිර්සත්ව අතර උපදිනවා. පෙරේත ලෝකෙ පෙරේතය අතර උපදිනවා. තිරිසන් ලෝකෙ තිරිසන් අතර උපදිනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා. උන්වහන්සේට හිතුණා අනේ මේ ලෝක සත්‍යය මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන දන්නවා නම් අනේ මේ සත්‍යය මේ ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් ඈතර වෙයි. ආන්න ඒ සංකල්පනාව මත පිංගතුනි බුදුරජාණන් වහන්සේ එදා බරණැස ඉසිපතන මිගදායේදී උන්වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාවෙන් ගෞතම සම්බුද්ධ ශාසනයේ ධර්ම ප්‍රචාරක සේවය ආරම්භ කළා. එදා බුදුරජාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ආරම්භ කරපු ධර්ම ප්‍රචාරක සේවය තමයි තවමත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ බෞද්ධ රට තුල සිදු කරන්නේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සෑම බණපදයකම අර්ථයක් තියෙනවා. මොකද්ද මේ අර්ථය? උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායේ හත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරනවා පින්වත් මහණෙනි මහා වනාන්තරයේ ඉන්න මහා විශාල හස්ති රාජයාගේ පාසලකුණ ඇතුළත වනාන්තරයේ ජීවත් වෙන හැම සත්වයක සත්වයකගේම පාසලකුණ ඇතුල් කරන්න පුළුවන්. ආන්නේ වගේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන සියලුම කුසල් දහම් චතුරාර්ය සත්‍ය කියන වචනේ තුලට යොදන්න පුළුවන්. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සෑම බණ පදයකම අර්ථය කුමක්ද? සෑම වනපදයකම අර්ථය චතුරාර්ය සත්‍ය අවබෝධයයි. අන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ ලෝක සත්වයාට නොහැකි වෙච්ච නිසායි අපට නොහැකි වෙච්ච නිසායි අපිට මේ තරම් කාලයක් මේ සංසාරේ දුක් විඳ විඳ පැමිණෙන්න සිද්ධ වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සත්‍යයන් නොහැකි වෙච්ච නිසා මේ සංසාරේ දුක් විඳ විඳ පැමිණෙන ආකාරය උන්වහන්සේ දැක්කා. පින්වතුනි යම් කෙනෙකුට මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕන නම් එයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අවබෝධ කර යුතු ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච සත්වයා සංසාර ගමනේ ඉපදි ඉපදි පසුතැවෙනවා. එක දවසක් මුගලන් රහතන් වහන්සේ මහා පාරේ ඇවිදගෙන යනකොට උන්වහන්සේට හම්බ වුණා එක්තරා ස්ත්‍රියක්. උන්වහන්සේ මේ ස්ත්‍රිය දකිනකොට මේ ස්ත්‍රිය හරි විරූපී. කටින් පණුව වැක්කිරෙනවා. ඇඟේ හැම තැනින්ම කුණු කඳ ගන්නවා. ඊට පස්සේ මුගලන් රහතන් වහන්සේ නතර වෙලා අහනවා "තී කවුද?" ඊට පස්සේ මේ ස්ත්‍රිය කියන අනේ ස්වාමීනි මම මේ පෙරේත ලෝකෙ ඉපදිච්ච පෙරේතියක්. ඊට මේ වගේ තත්යකටපත් වෙන්න උනේ ඇයි? මේ පෙරේතිය කියන අනේ ස්වාමීනි මම කලින් මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියේ. නමුත් දැන් මම මේ පෙරේත ලෝකෙ ඉපදිලා. තේ කන්නේ බොන්න මොනවද? අනේ ස්වාමීනි මං උදේට දරුවෝ හත් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනාම කනවා. දවල්ට දරුවෝ හත් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනාම කනවා. රාත්‍රියට දරුවෝ හත් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනාම කනවා. මුගලන් රහතන් වහන්සේ අහනවා තීට මේ වගේ සත්‍යයකටපත් වෙන්න උනේ ඇයි? අනේ ස්වාමීනි ඉස්සර මම මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියේ. මනුස්ස ලෝකෙ ඉන්නකොට මගේ කල වයස හරියනකොට මගේ දෙමව්පිය මට කසාදයක් කරලා දුන්නා. බලන්න පින්වතුනි එහෙනම් කලින් ජීවිතේ මනුස්ස ලෝකේ ඊළඟ ජීවිතේ පෙරේත ලෝකේ මෙන්න සංසාරේ හැටි මේ සංසාර ගමනේ ස්වභාවය තේරුම් ගන්න ඊට පස්සේ මේ පෙරේතිය කියන විස්තරේ අනේ ස්වාමීනි මම මනුස්ස ලෝකේ ඉන්නකොට මගේ දෙමව්පිය මගේ කල වයස හරියනකොට මට විවාහයක් කරලා දුන්නා මම මගේ ස්වාමියාත් එක්ක ඒ ගෙදර ගියා නමුත් ස්වාමීනි කාලයක් යනකොට මට දරුවෝ ලැබුණේ නැහැ දරුව නොලැබෙනකොට මගේ ස්වාමියා ටික ටික ටික ටික මගෙන් ඈත් වුණා. ටික ටික ඈත් වෙලා අන්තිමටම මං ගෙදර ඉඳෙද්දිම තවත් කාන්තාවක් තවත් බිරිඳක් අරගෙන දැන් කතා බහ කරන්නේත් එක්ක විතරයි, hina වෙන්නේත් එක්ක විතරයි, කෑවද බීවද හොයලා බලන්නේ යාගෙන විතරයි. අනේ ස්වාමීනි මේව බලාගෙන ඉන්නකොට මට මහා ඉරිසියාවක් ඇති වුණා. කාලයක් යනකොට ස්වාමීනි මේ අනිත් බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. ස්වාමීනි මට මගේ හිතේ මහා ඉරිසියාවක් ඇති වුණා. මේ දරුවා ලැබුණාට පස්සේ මගේ මිනිස්සයත් මාව ගෙදරින් එලවලා දායි. ඊට පස්සේ මම මොකද කළේ? මම අර දරු ගැබට මාස 3ක් විතර වෙනකන් ඉඳලා ඒ දරු ගැබ විනාශ වෙන්න බෙහෙතක් දුන්නා. අර මාස 3ක් වෙච්ච දරු ගැබ ලේ වෙලා වැක්කිරුණා ස්වාමීනි. අන්තිමටම අර බිරිඳගේ අම්මා මගෙන් ඇහුවා "නුඹ මේ වැඩේ කළා නේද?" මම බොරුවට කිව්වා ස්වාමීනි අනේ මම මේ වැඩේ කළේ නෑ මම දන්නේවත් නෑ කියලා. ඊට පස්සේ පවුලේ අය ඔක්කොම එකතු කළා. එකතු කරලා මට කිව්වා "උඹ මේ වැඩේ කළා නම් කළේ නැත්තම් දැන් මේ පිරිස ඉස්සරහා දිවුරපන්." ආ මේ වෙලාවේ ස්වාමීනි මං අර පිරිස ඉදිරියේ දිවුරුවා. අනේ මං මේ වැඩේ කළේ නෑ. මං මේ වැඩේ කළා නම් මං උපදින උපදින ජීවිතයක් ගානේ මං දරුවෝ වදලා කණේකියක් වෙන්න ඕන කියලා ස්වාමීනි මං බොරුවට දිවුරුවා. ආන්න ඒ අකුසලේ ස්වාමීනි දැන් මගේ පිටිපස්සෙන් එනවා. උදේන දරුවෝ පස් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනාම කනවා. දවල්ට දරුවෝ හත් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනාම කනවා. රාත්‍රියේ දරුවෝ හත් දෙනෙක් වදනවා. දරුවෝ හත් දෙනාම කනවා. ඒ ස්වාමීනි මගේ බඩගින්න අවසන් වෙන්නේ නැහැ කිව්වා. මෙන්න පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර කර්ම රැස් කර කර මේ සංසාර ගමනේ යාමේ ආදීනව පෙරේත ලෝකෙ ඉපදිලා පසුතැවෙනවා අනේ මම මනුස්ස ලෝකෙ ඉඳලත් මට මේ සසරින් ඈතර වෙන්න බැරි වුණා මම දැන් මේ පෙරේත ලෝකේ වැටලා දුක් විඳිනවා කියලා. මෙන්න පින්වතුනි සසර ගමනේ ස්වභාවය. ඒ නිසා ඔබ හිතන්න එපා අපි රෝස මල් අතුරපු මල්ලෙහනා උඩින් මේ සංසාරේ ආවි කියලා. හිතන්න එපා අපි රෝස මල් අතුරපු මල්ලෙහනා උඩින්ම මේ සංසාරේ යනවා කියලා. අපි අනන්ත අප්‍රමාණ දුක් දුම්නස් විඳගෙනයි මේ සසරේ ආවේ. අපි කර්ම රැස් කර කර මේ ජීවිතේ ජීවත් වෙලා අපි තව දුරටත් මේ සංසාරේ යනවා නම් යන්න වෙන්නේ ඒ අනන්ත අප්‍රමාණ දුක් දුම්නස් විඳ විඳයි. ඒ නිසා මේ ජීවිතේ මේ ඇත්ත කතාව තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ අනන්ත දුක් ඇති මේ සංසාර ගමනින් නිදහස් වෙන්න මහන්සි ගන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලේ කෙනෙකුට සාක්ෂාත් කරන්න බැරි ධර්මයක් නෙවෙයි. කෙනෙකුට අවබෝධ කරන්න බැරි ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලේ කෙනෙකුට මේ ජීවිතේම සාක්ෂාත් කළ හැකි ධර්මයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙන්නේ සම්දිත්තිකයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සම්දිත්තිකයි කියන්න පින්වතුනි මේ ජීවිතේම ඵල ලැබෙනවා. මේ ජීවිතේම ප්‍රතිඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ආදී ප්‍රතිලාභය ශ්‍රාවකයෙකුට තියෙනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතේ ලබා දුන්න ප්‍රතිඵලය කුමක්ද? මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතයේ ලැබෙන ප්‍රතිලාභය කුමක්ද කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්න. පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන දේශනාවක් තියෙනවා සංඛාරුප්පත්ති සූත්‍රය කියලා. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා කොහොමද බුද්ධ ශාසනය තුල කෙනෙක් ප්‍රතිඵල ලබන්නේ කියලා. උන්වහන්සේ මේ දේශනාවේදී විස්තර කරනවා මෙන්න මෙහෙම මහණෙනි මේ ශාසනයේ ශ්‍රාවකයෙක් ඉන්නවා මේ ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් යුක්තයි සීලයෙන් යුක්තයි ධර්මඥානයෙන් යුක්තයි ත්‍යාග සම්පත්තියෙන් යුක්තයි ප්‍රඥාවෙන් යුක්තයි මේවට කියනවා පින්වතුනි සේක බල කියලා සේක කියන්නේ සේක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන අසේකයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ඉවරයි. ඒ තමයි රහතන් වහන්සේ. එතකොට සේක කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිවන් මාර්ගය තුල හික්මෙන කෙනා. එතකොට නිවන් මාර්ගය තුල හික්මෙන කෙනාට පින්නතුනේ තියෙනවා බලය, තියෙනමැති බලයයි. ප්‍රජාගෙන මේ ගුණධර්ම තම දියුණු කරගෙන මෙයාගේ හිතේ අදහසක් ඇති වෙනවා අනේ මම කය විඳිලා මිය පරලෝ ගියාට පස්සේ මම උසස් රජපෞලක උපදින්න නැත්නම් කියලා මෙයාගේ හිතේ අදහසක් ඇති වෙනවා මම මිය පරලෝ ගිහිල්ලා මම රජපෞලක උපදින්න ඕනේ මෙයාගේ හිතේ මේ වගේ අරමුණක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ මෙයා මේ අරමුණේම හිත පවත්වනවා ඒ අරමුණම හිතින් අදිස්ථාන කරනවා ඒකටම සිත ප්‍රගුණ කරමු. එතකොට ඔහුගේ සංස්කාර චේතනාවන් පැවැත්ම මේ සියල්ල ඊට අනුව සකස් වෙනවා. සකස් වෙලා එයා ආන්නර තම බලාපොරොත්තු වෙන තැනම ගිහිල්ලා උපතක් ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ රජපෞලේ ඉපදීම පිණිස පැවතිච්ච මාර්ගය මේකයි. ප්‍රතිපදාව මේකයි. ඒ නිසා එයා එතන ගිහිල්ලා ඉපදුනේ. එහෙනම් බලන්න පින්වතුනි බුද්ධ ශාසනය තුළ සාමාන්‍ය මිනිස්සෙක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කර කර එක එක දේවල් ලබන්න. සමහරු කියනවා අනේ මට නිවන් සුව ලැබේවා. අනේ මම නිවන් දකින්වා. අනේ අපට නිවන් සුව අවබෝධ වේවා. වේවා වේවා කිය කිය හිටියට පින්වතුනි බුද්ධ ශාසනය තුළ නිවන් අවබෝධ කරන්න බෑ. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ ප්‍රාර්ථනාවෙන් නිවන ලැබෙනවා කියලා. ප්‍රාර්ථනාවෙන් ලැබෙන දෙයක් නෑ. තමන් ප්‍රායෝගිකව යම් ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් ගුණධර්ම සම්පූර්ණ කිරීමෙනුයි බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලැබෙන්නේ. බුද්ධ ශාසනය තුළ ප්‍රාර්ථනාවෙන් කිසි දෙයක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට වදාළ පින්වතුනේ හරියට මෙන්න මේ වගේ කියලා. එක්තරා මිනිසෙක් ඉන්නවා. මේ මිනිසයාට ඕනේ ගඟෙන් එතර වෙන්න. ගඟෙන් එතර වෙන්න කැමති මේ මිනිස්සයා ගම් ඉවුරට ඇවිල්ලා දැන් එහා පැත්තේ ඉවුරට යන්න ඕනේ. මේ මිනිස්සයා මොකද කරන්නේ? එහා පැත්තේ ඉවුරට වැඳ ගන්නවා. වැඳගෙන කියනවා අනේ ඉවුර මට එහා පැත්තට යන්න ඕනේ. ඉවුර මෙහා පැත්තට හැමිනේවා. බලාපොරොත්තු වුණා කියලා ඉවුර මෙහා පැත්තට පැමිණෙන්නේ නැහැ. ඉවුර එන්නේ නැහැ. එයාට එහා පැත්තේ ඉවුරට යන්න ඕන නම් මොකද්ද යා කරන්න ඕන? එයා කොහොම කොහොම හරි ලී කොට ටික එකතු කරගෙන ඇවිල්ලා ඒක කොහොම කොහොම හරි ලණු දාලා බැඳගෙන තමන් උස්සගෙන ගිහිල්ලා අර ගඟට දාලා තමන් කොහොම කොහොම හරි මේ පාරුවට නැගලා අතින් පයින් වාරු දාගෙන අතින් පයින් හබල් ගහගෙන එයා කොහොම හරි එහා පැත්තේ ඉවුරට යන්න ඕන. එහා පැත්තේ ඉවුර කවදාවත් තමන්ගේ ළඟට එන්නේ නැහැ. තමන් කොච්චර පැතුවා කියලා. කොයිතරම් ප්‍රාර්ථනා කළා කියලා. එහා පැත්තේ ඉවුර මෙහා පැත්තට එන්නේ නැහැ. ආ මේ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රාර්ථනා කිරීම ඕන ඔය වගේ කියලා. ඒ කියන්නේ සමහරුන්ට නිවනට යන්න ඕනේ. නිවන් ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලැබෙන්නේ නැහැ. එයාට එහා පැත්තේ ඌරට යන්න ඕන නම් නිවනට යන්න ඕන නම් ආන්න Tamanට වැඩි යුතු ප්‍රතිපදාවක් තියෙනවා. අර මිනිසයා ගඟෙන් එතර වුණා වගේ. ආන්නේ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙනුයි කෙනෙකුට මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ ප්‍රාර්ථනාවෙන් ලැබෙන කිසි දෙයක් නැහැ. ප්‍රාර්ථනා කිරීමෙන් ලැබෙන කිසි දෙයක් නැහැ. දැන් බොහෝ පුද්ගලයෝ බොහෝ මිනිස්සු අද පුරුදු වෙලා ඉන්නේ නොපෙනෙන ලෝකෙන් එක එක දේවල් ඉල්ලනවා. ප්‍රාර්ථනා කරනවා අනේ මට මේවා ලැබේවා. අනේ මට මේ දේවල් ලැබේවා. මම මරණින් මත්තේ ස්වර්ගයේ උපදීවා මම මරණින් මත සුගතියේ උපදීවා ප්‍රාර්ථනා කරනවා විතරයි ප්‍රතිපදාවක් නැහැ ගුණධර්මයක් නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේක දේශනාවක දේශනා කරනවා මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා එයා ප්‍රාර්ථනා කරනවා අනේ මට ආයුෂය ලැබෙන්න ඕන අනේ මට ශරීර වර්ණය ලැබෙන්න ඕන අනේ මට සැපය ලැබෙන්න ඕන මට ස්වර්ගය ලැබෙන්න ඕන මට ප්‍රඥාව ලැබෙන්න ඕන කියලා මෙයා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රාර්ථනාවෙන් මේ දේවල් ලැබෙනවා නම් මේ ලෝකේ ජීවත් වෙන අය කවුරු කුමකින් නම් පිරිහෙයිද කියලා අහනවා. පින්වතුනි ප්‍රාර්ථනාවෙන් මේ දේවල් ලැබෙනවා නම් මේ ලෝක සත්‍යලා කිසි කෙනෙක් මේ දේවල් වලින් පිරිහෙන්න විදිහක් නැහැ. ඇයි හැමෝම මේවා බලාපොරොත්තු වෙනවනේ. නමුත් බලාපොරොත්තු වෙච්ච පමණට පින්වතුනි බුද්ධ ශාසනයේ යමක් ලැබෙන්නේ නැහැ. බලන්න උන්වහන්සේ පෙන්වන දේ කෙනෙකුට හොඳ තැනක උපතක් ලබන්න කැමති නම් එයා විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද ප්‍රතිපදාව? ශ්‍රද්ධාව දියුණු කර ගැනීම, සීලය දියුණු කර ගැනීම, ධර්මඥානය දියුණු කර ගැනීම, ත්‍යාග සම්පත්තිය දියුණු කර ගැනීම, ප්‍රඥාව දියුණු කර ගැනීම. ආන්න ඒ ප්‍රතිපදාව වඩපු කෙනාට ඒ මාර්ගය දියුණු කරපු කෙනාට තමන් බලාපොරොත්තු වෙන අරමුණට යන්න පුළුවන්. එහෙනම් පින්වතුනි ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය කුමක්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා තව කෙනෙක් ඉන්නවා එයත් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ධර්මඥානයෙන් ත්‍යාග සම්පත්තියෙන් ප්‍රඥාවෙන් යුක්තයි. මෙයා බලාපොරොත්තු වෙනවා අනේ මම මිය පරලොව ගිහිල්ලා මම උසස් බ්‍රාහ්මණ පවුලක උපදිනවද කොයි තරම් දෙයක්ද කියලා මෙයා ඊට පස්සේ අරමුණේම හිත පවත්වනවා ඒ අරමුණම හිතින් අදිස්ථාන කරනවා ඒකටම සිත ප්‍රගුණ කරනවා එයා චේතනාවල් සංස්කාරයන් සියල්ල එයාගේ පැවැත්ම සියල්ල එතකොට තමන්ගේ අර අදහසට අනුව චේතනාවට අනුව සකස් වෙනවා සකස් වෙලා එයා මිය පරලොව ගිහිල්ලා ආන්නර තම බලාපොරොත්තු වෙච්ච බ්‍රාහ්මණ පවුලක උපදිනවා. එතකොට පින්වතුනි මොකද්ද ඒකට හේතුව? ඒකට හේතුව එයා ඒ උසස් බ්‍රාහ්මණ පවුලක ඉපදීම පිණිස තිබිච්ච මාර්ගය සම්පූර්ණ කළා. ප්‍රතිපදාව සම්පූර්ණ කළා. එයා ප්‍රාර්ථනා කර කර හිටියේ නෑ. එයා ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කළා. මොකද්ද ප්‍රතිපදාව? එයා ශ්‍රද්ධාව දියුණු කළා, සීලය දියුණු කළා, ධර්මඥානය දියුණු කළා, ත්‍යාග සම්පත්තිය දියුණු කළා, ජීවිතාවබෝධය දියුණු කළා. ආන්නෙහි ප්‍රතිඵල වශයෙන් එයා බලාපොරොත්තු වෙච්ච තැන එයා උපතක් ලැබුවා. එහෙනම් පින්වත්නි ඔබ තේරුම් ගන්න බුද්ධ ශාසනය තුල කෙනෙක් ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි තව ශ්‍රාවකයෙක් ඉන්නවා. එයා ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ධර්මඥානයෙන්, ත්‍යාග සම්පත්තියෙන්, ප්‍රඥාවෙන් යුක්තයි. මෙයා බලාපොරොත්තු වෙනවා අනේ මං මිය පරලොව ගියාට පස්සේ මම චාතුම් මහරජික දෙවියන් අතර උපදින්න ඕනේ. මෙයා බලාපොරොත්තු වෙනවා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙවිවරු දීර්ඝ ආයුෂ විඳිනවා වර්ණවත් සැප බහුලයි අනේ මමත් ඒ ධාතු මහා රාජික දෙවියන් අතර උපදිනවනම් කොයි තරම් දෙයක්ද මෙයා බලාපොරොත්තු වෙනවා. මෙයා මේ බලාපොරොත්තුව තියාගෙන මෙයා නිකන් ඉන්නේ නැහැ. ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැහැ. අනේ මම සුගතිය උපදීවා උපදීවා කියලා. මෙයා එහි ඉපදීම පිණිස අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරනවා. මොනවද සම්පූර්ණ කරන්නේ? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී ගුණධර්ම සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කර කර එයා තමන්ගේ අරමුණේම හිත පවත්වනවා. එයා මිය පරලොව ගිහිල්ලා ආන්න තමන් බලාපොරොත්තු වෙච්ච චාතුම් මහා රාජික දෙවියන් අතර උපදිනවා. එහෙනම් පින්වතුනි තේරුම් ගන්න අද බොහෝ අය බොහෝ බෞද්ධයෝ අද හිතාගෙන ඉන්නේ තමන්ගේ ඊළඟ උපත පිණිස හේතු වෙන්නේ තමන් අවසාන මොහොතේ ඇති කරගන්න චේතනාව කියලා. සමහරු කියනවා චුතිසිත නිසා ප්‍රතිසන්දිය ඇති වෙනවා කියලා. ප්‍රතිසිත කියන්නේ අවසාන මොහොතේ එයාගේ ඇතිවන චේතනාව. එහෙම දෙයක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ කිසිම බුද්ධ දේශනාවක දේශනා කළා නැහැ. කෙනෙක්ගේ ප්‍රතිසන්දිය ඇති වෙන්නේ චුතිසිත නිසා නෙවෙයි. අවසාන මොහොතේ ඇතිවන චේතනාව මත නෙවෙයි. කෙනෙක් යම්තන් උපදීම පිණිස හේතු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කිසිම බුද්ධ දේශනාවක උන්වහන්සේ චුතිසිත පත්‍යා ප්‍රතිසන්දි කියලා නැහැ. කිසිම බුද්ධ දේශනාවක නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ භවපත්‍ය ආජාති කියලා. තව තැනක ඉපදීම පිණිස හේතු වන්නේ තමන් රැස් කරන භවයයි. භවය රැස් කරන්න පින්වතුනි, එයා ජීවත් වෙලා ඉන්න කාලේ. ජීවත් වෙලා ඉන්න කාලේ සමහර වෙලාවට එයා කාම භවයක් රැස් කරන්න පුළුවන්. එතකොට එයා කාම ලෝකයේ උපදිනවා. සමහර වෙලාවට එයා රූප භවයක් සකස් කරන්න පුළුවන්. එතකොට එයා රූප ලෝකයේ උපදිනවා. සමහර වෙලාවට එයා අරූප භවයක් සකස් කරන්න පුළුවන්. එතකොට එයා අරූප ලෝකයේ උපදිනවා. එහෙම යම් තැනක ඉපදීම පිණිස හේතු වන්නේ අවසාන මොහොතේ ඇතිවන චේතන බලන්න මේ බුදුරජාණන් වහන්සේක පැහැදිලිව කියනවා. එයා ධාතු මහරජිකේ උපදින්න, බ්‍රාහ්මණ පවුලක උපදින්න, රජ පවුලක උපදින්න හේතු වන්නේ කුමක්ද? අවසාන මොහොතේ ඇති වෙන චේතනාව නෙමෙයි. එයා ජීවත් වෙලා ඉන්න කාලේ සද්ධාව දියුණු කළාද නැද්ද? සිල්වත් ජීවිත ප්‍රඥාණය දියුණු කළාද නැද්ද? ත්‍යාග සම්පත්තිය පුරුදු කළාද නැද්ද? ප්‍රඥාව දියුණු කළාද නැද්ද? ජීවිතාවබෝධය දියුණු කළාද නැද්ද? එහෙනම් පින්වතුනි නැවත උපතක් පිණිස හේතු වන්නේ Taman ජීවත් වෙලා ඉන්න කාලේ රැස් කරන දේ. ඒ වගේම සංසාර ගමනේ රැස් කරපු දේ. ඊට අනුවයි යම් තැනක උපතක් ලැබෙන්නේ. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මරණාසන්න වෙලාවට ජීවත් වෙලා ඉන්න කාලේ මොන මොන දේවල් හරි කරලා මරණාසන්න වෙලාවේ පිරිත් ටිකක් ඇහුවට පස්සේ බණ ටිකක් ඇහුවට පස්සේ අපි හොඳ තැනක උපදී කියලා. එහෙම දෙයක් වෙන්නේ තමන් ජීවත් වෙලා ඉන්න කාලේ රැස් කරන කර්මය තමන්ගේ පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් ඇවිල්ලා ඊට අනුවයි කෙනෙක් උපතක් කරා යන්නේ. මෙන්න මේ ටික තේරුම් ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වතුනි මේ ශාවකයා සද්ධාවෙන්, සීලයෙන්, ධර්මඥානයෙන්, ත්‍යාග සම්පත්තියෙන්, ප්‍රඥාවෙන් යුක්තයි. ඉතින් මෙයා බලාපොරොත්තු වෙන චාතුම් මහරජිකේ විතරක් නෙමෙයි. අනේ මට තවතිසාය උපදින්න නැත්නම්, අනේ මට යාමේ උපදින්න නැත්නම්, අනේ මට තුසිත දෙවියන් අතර උපදින්න නැත්නම්, අනේ මට නිම්මාන රතිය දෙවියන් අතර උපදින්න නැත්නම් අනේ මට පරණිම්මිත වසවත්ති දෙවියන් අතර උපදින්නත් නම් කොයිතරම් දෙයක්ද කියලා මෙයා බලාපොරොත්තු වෙනවා. මෙයාට දැනගන්න ලැබෙනවා මේ දිව්‍ය ලෝකවල දෙවිවරු දීර්ඝායස වෙදිනවා. වර්ණවත් සැප බහුලයි කියලා මෙයාට අහන්න ලැබෙනවා. මෙයා හිතනවා අනේ මමත් මේ දීර්ඝායස ඇති දෙවියන් අතර උපදිනවා නම් මරණින් මත්තේ කොයිතරම් දෙයක්ද? මෙයා මේක ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැහැ. මෙයා ඊට අවශ්‍ය මාර්ගය සම්පූර්ණ කරනවා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී සීක බල ධර්මයන් දියුණු කරමු. දියුණු කරලා එයා හිතින් අදිස්ථාන කරමු. එයා අදිස්ථාන කරපු දේ එයා මිය පරලොව යනකොටම එයාට ලැබෙනවා. පින්වතුනි දිව්‍ය ලෝකවල දෙවිවරු කියන්නේ දීර්ඝායස විඳින අය. බුදුරජාණන් වහන්සේගේ අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා උපෝසත සූත්‍රය කියලා. ඒකේ උන්වහන්සේ විස්තර කරනවා දිව්‍ය ලෝකවල ඉපදිච්ච දෙවිවරුන්ගේ ආයුෂ ප්‍රමාණය ගැන. උන්වහන්සේ කියනවා සමහර දිව්‍ය ලෝක තියෙනවා මනුස්ස ලෝකෙන් අවුරුදු 50ක් එක දවසයි. ඒ දවස් 30 මාසයයි. ඒ මාස 12ක් අවුරුද්දයි. ඒ අවුරුදු 400ක් එක දවසයි. ඒ දවස් 30ක් මාසයයි. ඒ මාස 12ක් අවුරුද්දයි. ඒ අවුරුදු 800ක් ආයුෂ තියෙන දිව්‍ය ලෝක තියෙනවා. මනුස්ස ලෝකෙම අවුරුදු 200ක් එක දවසයි. ඒ දවස් 30ක් මාසයයි. ඒ මාස 12ක් අවුරුද්දයි. එවන් වූ අවුරුදු 1600ක් ආයස තියෙන දිව්‍ය ලෝක තියෙන. ඔබ හිතලා බලන්න දිව්‍ය ලෝකවල දෙවිවරු කොයිතරම් දීර්ඝායසෙම දෙනවද කියලා. ඊළඟට දිව්‍ය ලෝකවල දෙවිවරුන්ගේ සැප බහුලයි. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ මනුස්ස ලෝකේ අපි මහා සම්පත් විඳිනවා කියලානේ. දැන් සාමාන්‍ය මිනිස්සෙකින් අහුවොත් එහෙම ඔබ නැවත වතාවක් උපදින්න කැමති කොහෙද කියලා එයා කියයි මම ආපහු මනුස්ස ලෝකෙට මෙන්න කැමති. ඒකට හේතුව එයා දන්නේ නැහැ මීට වඩා සැපැති දැන් මේ සක්වලේ මේ විශ්වයේ මේ ලෝක ධාතුවේ තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ සංසන්දනය කරලා බලනකොට මනුස්ස ලෝකේ ඉන්න දිලිඳු පවුලක් වගේලු. වේලක් කර වේලක් කන වැරහැල්ලක් ඇඳගෙන බොහෝම අමාරුවෙන් ජීවත් වෙන දිලිඳු පවුලක් වගේලු මනුස්ස ලෝකේ. දිව්‍ය ලෝකෙත් එක්ක සංසන්දනය කරලා බලද්දී. එතකොට බලන්න පින්වතුනි මනුස්ස ලෝකයේ තියෙන සැපවලට වඩා අනන්ත අප්‍රමාණ සැප සම්පත් ප්‍රමාණයක් දිව්‍ය ලෝකයේ ඉපදිච්ච දෙවිවරු අත්විඳිනවා. බුදුරජාණන් වහන්සේ අර බාලපඬිත සූත්‍රයේ දේශනා කරනවා. උන්වහන්සේ කියනවා මේ මහ පෘථුවියේම අගරජු සක්විති රජතුමා විඳින සැප සම්පත් ගැන සක්විති රජතුමාට පින්වතුනි සක්විති මාණික්ක රත්න හතක් තියෙනවා මේ සක්විති මාණික්ක රත්න හත පිරිවරාගෙන මුළු ලොවේම අධිපති ඔබ හිතන්න එක රටක පාලකෙක් වුණොත් එයා කොයිතරම් සැප සම්පත් විඳිනවද? මුළු ලෝකෙම අධිපති වුණොත් එයා කොයිතරම් සැප සම්පත් විඳිනවද? ඉතින් මේ ශක්‍රිත රජතුමා මේ සප්ත මාණික්‍ය රත්න පිරිවරාගෙන තමන් ජීවත් වෙලා ඉන්න කාලේ යම් සැපක් විඳිනවාද බුදුරජාණන් වහන්සේ පුංචි ගල් කෑල්ල කල්ල උඩට අරගෙන කියනවා මහණෙනි ඒ සක්විත රජතුමා ඒ විඳින සැප මේ අල්ලේ තියෙන මේ පුංචි ගල් කෑල්ල වගේ යම් කෙනෙක් කයෙන් වචනේ මනසින් සුචරිතේ හැසිරීලා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී සීක බල ධර්මයන් දියුණු කරගෙන එයා මරණින් මත්තේ මේ ජාතුම් මහරජික තවතිසාව යාමය තුසිතය නිම්මාන රතිය පරිනිම්මිත වසවත්ති ආදී දෙවියන් අතර උපදිනවාද එයා දෙව්ලොවේ ඉපදිලා විඳින සැප මහණෙනි ආන්න රෑත පේන හිමාල පර්වතය වගේ කියනවා. එහෙනම් පින්වතුනි තේරුම් ගන්න දෙව්ලොවේ දෙවිවරු කොයිතරම් සැප සම්පත් විඳිනවාද කියලා. එහෙනම් පින්වතුනි ඔබත් මේ සැප සම්පත් විඳින්න පුළුවන්. කොහොමද සැප සම්පත් විඳින්නේ? ප්‍රාර්ථනා කරලා නෙමෙයි. ඔබ මේ ගුණධර්ම සම්පූර්ණ කිරීමෙන් ඔබටත් මිය පරලොව යනකොට මෙවන් වූ සැප සම්පත් ඇති ලොවක උපදින්න පුළුවන්. බුද්ධ ශාසනයේ කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභය ඒකයි. ඒ ප්‍රතිලාභය ඔබ කුමන තරාතිරමර හිටියත් ඔබට ලබන්න පුළුවන්. ඔබ ගිහි වුණත් පැවිදි වුණත් ඔබ දුප්පත් වුණත් පුරුසත් වුණත් ඔබ ගැහැණු වුණත් පිරිමි වුණත් ඔබට මේ ප්‍රතිලාභය බුද්ධ ශාසනයෙන් ලබන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ලෝකයාට ලබා දුන්න දේ අන්න ඒකයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහටම මේ ශාවකයා ශ්‍රද්ධාවෙන් සීලයෙන් ධර්මඥානයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුත වෙනවා මෙයා බලාපොරොත්තු වෙනවා අනේ මම මේ සහස්ත්‍රී ලෝක ධාතුවකට ලෝක ධාතු 1000කට අධිපති වූ සහස්ත්‍ර බ්‍රහ්ම රාජයා කියලා කෙනෙක් ඉන්නවා. අනේ මට මරණි මැත්තේ මේ සහස්ත්‍රී ලෝක ධාතුවට අධිපති වූ සහස්ත්‍ර බ්‍රහ්ම රාජයා වෙලා උපදින්න නැත්නම් කොයිතරම් දෙයක්ද කියලා. මෙයා මේ අරමුණේ හිත පවත්වනවා. මේ අරමුණේම මේ අරමුණව අදිස්ථාන කරනවා. නිකන් නෙවෙයි. මෙයා සීක බල ධර්මයන් දියුණු කරගෙන ඊට පස්සේ එයා මිය පරලව යනකොටම අර සහස්ව බ්‍රහ්ම රාජයා වෙලා උපදිනවා. බලන්න තියෙනතුනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා හිතින් අදිස්ථාන කරනවා අනේ මට සාහස්‍ය ලෝක ධාතු දෙකකට අධිපති දිවි සහස්ව බ්‍රහ්ම රාජයා වෙලා උපදින්න නැත්නම් මෙයා මේ අරමුණේම හිත පවත්නවා නිකන්ද නෑ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණධර්ම සම්පූර්ණ කරගෙන මෙයා මිය පරලෝ ගිහිලා බුදුරජාණන් වහන්සේ කියනවා එයා දිවිසහස්ත්‍ර බ්‍රහ්ම රාජයා වෙලා උපදිනවා. ඊළඟට එයා බලාපොරොත්තු වෙනවා අනේ මට තිසහස්ත්‍ර බ්‍රහ්ම රාජයා වෙලා උපදින්න නැත්නම් චතුසහස්ත්‍ර බ්‍රහ්ම රාජයා වෙලා උපදින්න නැත්නම් පංචසහස්ත්‍ර බ්‍රහ්ම රාජයා වෙලා උපදින්න නැත්නම් කොයිතරම් දෙයක්ද කියලා. අනේ මට මේ තනතුරු වල උපදින්න නැත්නම් කොයිතරම් දෙයක්ද කියලා. මෙයා බලාපොරොත්තු වෙනවා. මෙයා ඒ මාර්ගය දියුණු කරනවා. දියුණු කරලා මෙයා මරණින් මත්තේ යා මෙහෙන් චුත වෙනකොටම එයා ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන තැන උපත ලබනවා. ඉතින් පින්තුනේ ඊළඟට එයා බලාපොරොත්තු වෙන අනේ මම පංචසහස්ව බ්‍රහ්ම රාජයා වෙලා උපදිනවා නම් දසසහස්ව බ්‍රහ්ම රාජයා වෙලා උපදිනවා නම් අනේ ඒ සත්‍යෝ බොහෝම දීර්ඝායසයි වර්ණවන්තයි සැප බහුලයි මමත් මිය පරලෝ කියලා ඒ වගේ තැනක උපදිනවා නම් කොයි තරම් දෙයක්ද කියලා. එතකොට බලන්න පින්වතුනි මේ මනුස්ස ලෝකේ ගත කරන කාලේ මිනිස්සු බලය උපද්දව ගන්න විවිධාකාර දේවල් කරනවා. මිනි මරා ගන්නවා, හොරකම් කරනවා, විවිධාකාර දේවල් කරනවා මේ පුංචි බලයක් උපද්දව ගන්න. නමුත් බලන්න, තමන් නිස්සබ්දව ඉඳගෙන සද්ධාව සීලය ධර්මඥානය ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව ආදී ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් කිසි කෙනෙකුට හානියක් නැහැ. කිසි කෙනෙකුට බලපෑමක් නැහැ. Taman නිස්සබ්දව ඉඳගෙන අවංකවම මේ ගුණධර්ම ටික සම්පූර්ණ කර ගැනීමෙන් එයා මරණින් මත්තේ ලබන ප්‍රතිලාභය කොයිතරම්ද කියලා. මේ මහ පෘථුවියේම විතරක් නෙමෙයි. මේ ලෝක ධාතුවේම විතරක් නෙමෙයි. මේ සහස්සී ලෝක ධාතුරු අධිපති වෙන්න ඔබට පුළුවන්. මේ සහසී ලෝක ධාතු 10කට අධිපති වෙන්න ඔබට පුළුවන්. මේ ගුණ ධර්ම සම්පූර්ණ කිරීම බලන්න පින්වතුනි එතකොට බුද්ධ ශාසනය තුල කෙනෙක් ගුණ ධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් එයා කොයිතරම් ප්‍රතිලාභයක් එයා ලබනවද කියලා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙයා බලාපොරොත්තු වෙනවා අනේ මම මිය පරලොව ගිහිල්ලා අනේ මට පරිත්තාව දෙවියන් අතර උපදින්න නැත්නම් ආව දෙවියන් අතර උපදින්න නැත්නම් අප්‍රමාණාව දෙවියන් අතර උපදින්න නැත්නම් අනේ මට ආභාසර දෙවියන් අතර උපතක් ලබන්න තියෙනවා නම් අනේ මට හරිත්තු සුබ දෙවියන් අතර උපතක් ලබන්න තියෙනවා නම් අනේ මට වේහප්පල දෙවියන් අතර උපතක් ලබන්න තියෙනවා නම් අකනිට්ඨක දෙවියන් අතර උපතක් ලබන්න තියෙනවා නම් මෙයා බලාපොරොත්තු වෙනවා පින්වතුනි තමන් බලාපොරොත්තු වෙච්ච දේ තමන්ට ලැබෙනවා මේ ගුණ ධර්ම සම්පූර්ණ කිරීමෙන්. සුදස් දෙවියන් අතර උපදින්න තියෙනවා නම් සුදස්සී දෙවියන් අතර උපදින්න තියෙනවා නම් මෙයා බලාපොරොත්තු වෙනවා. මෙයා බලාපොරොත්තු වෙච්ච දේ මෙයාට ලැබෙනවා. ඒ ලැබෙන්න හේතුව පින්නතුනේ මෙයා ප්‍රාර්ථනා කර කර සිටීම නෙමෙයි. මේ දේවල් නොපෙනෙන බලවේගයක් විසින් මෙයාට ලබා දුන්නත් නෙමෙයි. නොපෙනෙන බලවේගයක් විසින් මෙයා වේතන් වලට අරන් ගියත් නෙමෙයි. කවුරුවත් ඇදගෙන ගියත් නෙමෙයි. මෙයා ඒ සඳහා අවශ්‍ය මාර්ගය සම්පූර්ණ කළා ජීවත් වෙලා ඉන්න කාලේ. ජීවත් වෙලා ඉන්න කාලේ මෙයා සම්පූර්ණ කළා ගුණධර්ම ශ්‍රද්ධාව අවංකවම දියුණු කළා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන අචල ශ්‍රද්ධාවෙන් නොසෙල්වෙන පැහැදීමෙන් මෙයා ජීවත් වුණා. සිල්වත්කම දියුණු කළා. මෙයා කිසිම කරුණකට කුමක් ලැබුණත් කුමක් නොලැබුණත් මෙයා තමන්ගේ සිල්වත්කම පාවලා දුන්නේ සිල්වත්කම සම්පූර්ණ කළා මෙයා ධර්මය අහන්න මෙයාගේ හිතේ නොසන්සිඳන ආසාවක් තිබුණා පින්වතුනි හොඳට මතක තියාගන්න ධර්මය ඉගෙන ගන්නකොට ධර්මය අහන්න තියෙන්න ඕනේ නොසන්සිඳන ආසාවක් ඒ ඒ ආසාව කවදාවත් ඉවර වෙන්න විදිහක් නැහැ කවදාවත් සම්පූර්ණ වෙන්න විදිහක් නැහැ නොසන්සිඳන ආසාවක් තිබෙන්න ඕනේ ධර්මයේ ඉගෙන ගන්න. ආ මේ කෙනා තමයි ධර්මඥානෙ දියුණු කරන්නේ. මෙයා මේවා සම්පූර්ණ කරනවා. මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ දන් පෙන් දෙනවා. මසුරු මල නැතුව, ලෝභකම නැතුව හිතේ සතුටින් දන් දෙනවා. හොඳට ජීවිතාවබෝධය දියුණු කරනවා, ප්‍රඥාව දියුණු කරනවා. මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ පින්වතුන ජීවිතයේ මූලික තැන දෙන්නේ සල්ලි හම්බ කරන්නවත් ගෙවල් දොරවල් හදන්නවත්, යාන වාහන පස්සේ දුවන්නවත්, වෙන වෙන ඉඩ කඩම් වලටවත් නෙමෙයි. මෙයා ජීවිතයේ පළවෙනි තැන දෙනවා මොකේටද? මිය පරලොව ගියාට පස්සේ තමන් උපදින්නේ කොහෙද කියන කාරණේ මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ තීරණය කරනවා. තීරණය කරලා ඒ තැන උපදින්න මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ කරුණ සකස් කරගන්නවා. එහෙනම් පින්වතුනි, මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න ඕන දේ මෙන්න මේ ටිකයි. ජීවත් වෙලා ඉන්න කාලේ අපි කරන්න ඕනේ සල්ලි පස්සෙම දුවදුවා ඉන්න එක නෙවෙයි. වෙන වෙන කාමයන් පස්සෙම දුවදුවා ඉන්න එක නෙවෙයි. හොඳට මතක තියාගන්න අපි ආයේ වතාවක් උපදිනවා. අපි උපදින්නේ කොහෙද කියන කාරණය පින්වතුනි ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ විසින් තීරණය කරගත යුතුයි. කවුරුත් අපේ සුගතියට එක්කගෙන යන්නේ නොපෙනෙන බලවේගයක් හැයිලා අපි සුගතියට ඇදගෙන යන්නේ නැහැ. අපි ඕන සුගතියේ යන්න කරුණු හදාගන්න. අපි ඕනේ දෙව්ලොවේ උපදින්න කරුණු හදාගන්න. අපි ඕනේ භක්ම ලෝකයේ උපදින්න කරුණු සකස් කරගන්න. දෙමව්පිය අපිට හදලා දෙන්නේ දරුවෝ ධර්මයේ හැසිරුණා කියලා දෙමව්පියෝ සුගතියේ උපදින්නේ නැහැ. තම තමන් මේ ගුණ ධර්ම සම්පූර්ණ කර ගැනීම වෙනුයි ඒ කෙනා මේ සංසාර ගමනේදී රැකවරණයක් ලබා ගන්නේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශාසනයේ මේ ශ්‍රාවකයා බලාපොරොත්තු වෙනවා ශ්‍රද්ධාව දියුණු කරගෙන සීලය දියුණු කරගෙන ධර්මඥානය දියුණු කරගෙන ත්‍යාග සම්පත්තිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන එයා බලාපොරොත්තු වෙනවා අනේ මට මේ හිතේ තියෙන සියලු කෙලෙස් නැති කරලා දාලා සියලු කෙලෙස් නැති අනාශ්‍රව වූ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් අනේ මට මේ ජීවිතේම මගේ ස්වකීය ඥාණයෙන් මරණලව යනකොට මට අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් විදිහට මේ සංසාරයෙන් එතර වෙන්න නැත්නම් කොයිතරම් දෙයක්ද කියලා. නිකන් මේ බලාපොරොත්තු වෙන්න. මෙයා ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. මට මිය පරලෝ යනකොට නිවන් සුව ලැබේවා කියලා. මෙයා ගුණධර්ම වඩනවා. ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව ආදී ගුණධර්ම වඩනවා. ගුණධර්ම වඩමින් මෙයා බලාපොරොත්තු වෙනවා. ආන් එතකොට බුදුර බුදුදානන් වහන්සේ අදාළ මහණෙනි මෙන්න මේ භික්ෂුව මෙන්න මේ ශාවකයා කිසි තැනක උපදින්නේ කොහෙවත්ම උපදින්නේ එයා මේ සංසාරයෙන් එතර වෙනවා මෙන්න පින්වතුනි එහෙනම් බලන්න නිවන කියන දේ ප්‍රාර්ථනාවෙන් ලැබෙන දෙයක් නෙවෙයි නිවන කියන දේ සමහර හිතාගෙන ඉන්නේ මරණය කියන්නේ නිවන් අවබෝධයට තියෙන සුදුසුකමක් කියලා සමහර හිතන් ඉන්නේ තමන් මරණයටපත් වෙනකොටම තමන් නිකාම්මම නිවන් අවබෝධ කරනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමන් ජීවත් වෙලා ඉන්න දේශනා කරලා උන්වහන්සේ මේ නිවන් අවබෝධ කරන මාර්ගය මේ ලෝක සත්වයාට පෙන්වලා දුන්නා. පින්වතුනි නිවන කියන දේ බුදුරජාණන් වහන්සේ බෝ නිවනට එක්කගෙන යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරන මාර්ගය පෙන්වලා දෙනවා විතරයි. උන්වහන්සේට ඔබ නිවනට ඇදගෙන යන්න බෑ. උන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ ගැලවුම්කාරයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට නිවන් දකින මාර්ගය, සසරෙන් එතර වෙන මාර්ගය අපට පෙන්වලා දෙන කෙනයි. ආන්නේ මාර්ගය සම්පූර්ණ කර ගැනීමෙන් අපට පුළුවන් මේ අපි ඉපදෙන මැරෙන දුක්ඛිත සසර ගමනේ ඈතර වෙන්න. මේ පින්වතුන් තේරුම් ගන්න. මේ ලෝක ප්‍රාර්ථනාවේ ලැබෙන දෙයක් නෑ. මේ ලෝකේ ඔබට සුගතිය උපදින්න ඕන නම් ඔබට මාර්ගඵල අවබෝධ කරන්න ඕන නම් මේ සසරෙන් එතර වෙන්න ඕන නම් ඔබට ඒ දේවල් ලැබෙන්නේ ඔබ ප්‍රායෝගිකව ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් පමණයි. ප්‍රායෝගිකව ගුණධර්ම සම්පූර්ණ කර ගැනීමෙන් ඔබට බුද්ධ ශාසනය තුල ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් ඒ නිසා මා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේම නිවන් සුව අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. ඒ වගේම අද ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණයට එකතු වූ පින්වත් ඔබ සෑම දිනාටමත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවක මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා පින්වත් හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේම නිවන් සුව අවබෝධ කරගන්නට මේ ධර්ම දානමය පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු අනුශාසනාපත්‍ර ලැබුවේ නිට්ටඹුව ගුණගල්දෙණිය නුගසෙවන භාවනා මධ්‍යස්ථාන වාසී පූජ්‍ය අමන්පල ඥානකුසිත ස්වාමීන් වහන්සේ මේ ධර්මානුශාසනාවේ CD හා කැසට් පටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඔබට ලබා ගත හැකි මේ දුරකථන කීප විමසන්න 0113 307 10 82 දායකත්ව ලබා ගැනීමට මේ අංකයෙන් විමසන්න 0112 697 140